혼자 있는 것뿐이 있다니. ධර්මානුශාසනාව අද දේශකයන්න් වහන්සේ කොළඹ හත බෞද්ධ ආලෝක මාවතේ ශ්‍රී කල්යාණ ධර්ම යෝගාශ්‍රමය අධිපතිව වැඩ විස අපවත් වූ වදාළ කෝට්ටේ දේවානන්ද ස්වාමීන් වහන්සේ කළේ තයෝ ධම්ම සූත්‍රයේ අපේ ජීවිතේට බලපාන ධර්ම ක්‍රියා කරපු හැටි තමයි මේ තයෝ ධම්ම සූත්‍රයෙන් පෙන්වන්නේ. ජීවිතයට බලපානේ කියලා කිව්වහම දැන් ජීවිතයක් සකස් වීමේ අවස්ථාව තීනව පවතින කාලයක් තීනව නිරුද්ධ වීමක්. එතකොට පැවැත්මේ ස්වરૂපයත් නිරුද්ධ වීමේ ස්වરૂපයත් සම්පූර්ණයෙන්ම එකකට එකක් විරුද්ධ ස්වરૂපයකුයි ඒ දෙකේ පවතින්නේ. යම් අවස්ථාවකද නිරුද්ධය කියන පැත්තට හැරුණේ ඊළඟට පැවැත්මේ කියන අයිතිවාසිකම එක්ක වැඩ කරපු කොටස් තමයි නිරුද්ධ වෙන්නේ අර සත්‍යයේ නිරුද්ධිය වශයෙන් අපි කතා කරන එකේ තියෙන්නේ ඔව් පැවැත්ම රඳවපු කොටස් ටික නිරුද්ධ වෙනවා. එතකොට සත්‍යයක් නැහැ. ඒකට සත්‍යයක් කියලා කිව්වෙම පැවැත්ම රඳවන ධර්ම කොටස් වල එකමුතුවක්. දැන් මේ පෙන්නගෙන අපි මෙතෙක් දුර ආවේ පීඩාවට ගොදුරු වූ නිරන්තරයෙන් පීඩා විඳින්මින් පෙළෙන්නා වූ ජීවිතයක එම අයිතිවාසිකම සංවිධාන කරගෙන ආපු ආකාරය මේ පෙන්නේ. ඒකට ඒකේ අපි දැන් කොටස් නම 8ක් කියලා ඉවරයි. ඒ අටේ අවසානයේදී අපි කිව්වා අක්සද්දයා අවඤ්ඤුතක කෝසජ්ජම් කියලා ඒ පෙන්වුවේ ශ්‍රද්ධාව නැහැ. ඔය කිව්වේ කොතනද? අර සසරට වැටිච්ච සත්‍යය. ඒ සසර ස්වરૂපේ සංසරණේ ශක්තිමත් භාවය ආරම්භ කිරීමට එක්කාස් වෙන තැන එක්කාස් වෙන සීමා එතකොට කලින් ශ්‍රද්ධාව තිබුණාද කලින්ම ආරම්භය ශ්‍රද්ධාව නැහැ. නමුත් මෙතන ශ්‍රද්ධාව නැtei කියලා පෙන්වන්න විශේෂයෙන්ම අවස්ථාව ආවේ අර සත්ත්ව ස්වરૂප ඔක්කොම ඉක්මවලා. මිනිස් තත්ත්වයට ආවට පස්සේ තමයි මේ විදිහේ මේ ධර්ම ඔක්කොම මේ තරම් පැහැදිලි වෙන්නේ. අන්නේ අවස්ථාවේ. ආ ශ්‍රද්ධාව නැතිකමත් නුවණින් කල්පනා නොකර වැඩ නොකිරීමත් ඒ වාගේම අලස භාවය කියන්නේ එදා අපි කිව්වා ඒ අලස භාවය මතුවෙන හැටි හොඳ වැඩ කිරීමේ මැලි භාවයක්. ජීවිතය අවදි වෙන්නේ න්යාය වැඩ කරන්න. එතකොට ඕක සත්‍යය ගැන කියන්න කාරණයක් නෑ තිරිසන් සත්‍ය ගැන ඒක ස්වභාවය. මේක මිනිස් ගැන කියන්නේ හේතුව මිනිස් වර්ගයාගේ ඉන්නවා තිනවා. මේ මේ தත්ත්වයේ උගුණන අයත් ඉන්නවා. ඊට වඩා දියුණු ශ්‍රද්ධාවෙන් යුක්ත නුවණින් යුක්තව කටයුතු කරන විතරම ගුණයට කැමති පුද්ගලෙක්. අන්න ඒක නිසා මේක වෙන් කළ පෙන්වන්න පෙන්වීමේ පරමාර්ථය පරමාර්ථයක් තියෙනවා. දැන් මේ ඔය කියන ස්වરૂප එක්ක ජීවිතයක් එක්ක සම්බන්ධ වෙන්න මොනවද කිව්වොත් දැන් අපි පෙන්නනවා අපේ පැරණි කවුරුත් ව්‍යවහාරයෙන් පාවිච්චි කරන වචනයක් තමයි පරිසම්ජනය. ඒ කර්ම පරිසම්ජනය කියන කතාව බොහෝ කාලයක් තිස්සේ තියෙන શબ્දයක්. නමුත් පරිසම්ජනය කියන කතාව මේ ඒ අය ඒ શબ્දය ඉස්සරහට දැම්මේ මේ අය පරණ කරපු පව්වලට විපාක විඳිනවයි කියන එකයි ඒ අය අදහස් කරේ ඒ શબ્දය පරිසම් දෙනවා කියලා කියන්නේ. ඒක වචනේ පරිසම් දෙනවා නෙමෙයි. ඒකකින් මේ කලත් භාවිතයේදී શબ્දය විකෘති වෙලා ගිහින්. ඒකෙන් පෙන්වන්නේ ප්‍රතිසන්දි වෙනවා පටිසන්ධ වෙනයි කියන එකයි පටිසන්ධ වෙනයි කියලා කලකට පස්සේ පෙරළුණා. අර ගැරි දැන් අර අපි කියනවා අර පකිස් පෙට්ටිය කියලා. අර පැකින් බොක්ස් කියන එක පකිස් පෙට්ටිය. ඒක කලකදී මේ අර ව්‍යවහාරයෙන්ම ඒක පකිස් වෙලා ගියා. ඒ වගේ මේ මේ શબ્දයක් පටිසන්ධනය කිව්වේ පටිසන්ධි වෙනය. පටිසන්ධි වෙනය කිව්ව මොකද? పూర్වාත්ම අතීතේ කරපු කර්මයක ශක්ති විශේෂයක් එක්ක මෙයා නැවත මේ වාරයේ දැන් සම්බන්ධ වෙනවා. පටිසන්ධි කියන්නේ නැවත සම්බන්ධ වීම. එතකොට මේ නැවත සම්බන්ධ වීම කොයි අවස්ථාවේද? මෙන්න මේ කරුණ වලින් තමයි මේ ප්‍රතිසන්දිය සිද්ධ වෙන්නේ. කොහොමද? ශ්‍රද්ධාව නැහැ. අශ්‍රද්ධාව. මොකද? යට හොඳ කමී කියන හැඟීමක් නැහැ. එතකොට හොඳකමේ කියන එකේ හැඟීමක් නැත්තම් එයාට අයිති වෙන නරකකම හොඳකම කියන එක උත්සාහයෙන් ගත යුතුයි. ඒ නරකකම කියන එක තීන එක. අපි මේ හැදිලා තියෙන්නේ නරකයි කියලා. ඒකයි අපිට අයින් වෙන්න වෙලා තියෙන්නේ. හොඳනම් මේ කිසිකෙනෙක් අයින් කරන්න. මේක නරක එකක්. මේ වස්තු. ඉතින් ඒක දැන් ඉතින් අපි නොයෙක් නොයෙක් අටෝත්තර දාගෙන ඒක වහගෙන ඉන්නවා අපේ නරක. නමුත් ඇතුලේ සෑහෙන වැඩ කරනවා. ඒකෝ දැන් ඒ නරක එක්ක සම්බන්ධතාවය සිතින් නිතර පවතින නිසා අසද්දයි කිව්වා. එතකොට අර නුවණ නැති කියලා කිව්ව මොකද? නුවණ කියන්නේ හැම ක්‍රියාවකම සුළුවල හොයලා මේකෙන් මොනවා වෙයිද කියලා හිතලා මතලා ඊට නිසි ක්‍රමයට අනුව තමන්ගේ සම්බන්ධය ඇතිවීම තමයි නුවණින් කරන්නේ. ඒකත් නැත්තම් ඒ වගේම අර හොඳ පැත්තට හරවලා ක්‍රියා කිරීමේ ශක්තියත් එයාට එයාගේ ජීවිතය ඇතුලේ නැත්තම් අන්නේ අවස්ථාව අර අතීත ශක්තිය නැවත පාවිච්චි කිරීමට ලොකු ඉඩකඩක් තියෙනවා. ලොකු නිදහසක් තියෙනවා. ලොකු අයිතිවාසිකම් පුළුවන්කම් තියෙනවා. එතකොට දැන් අපි ඒ මට්ටම ක්‍රියාත්මක වීමේදී සිද්ධ වෙන්නේ මොකද්ද? අර තමාගේ ක්‍රියාව අර අතීත නරක අයිතිවාසිකමත් එක්ක සම්බන්ධ සම්බන්ධ වෙනකොටම අර අතීතයේ ඒ ක්‍රියාව කරමින් යම් කිසි පීඩන ස්වરૂපයක් හෝ අනර්ථයක් ලබා ගත්තද ඊ ලැබු අනර්ථයම නැවත වාරයක් එයා ලබනවා. ඒත් දැන් ඒ පුජ්‍යලයා දැස අපි බැලුවොත් හැම වෙලෙම අනත් එක්ක සම්බන්ධ වෙමින් අනත්යක් කරමින් එයින් ලබන අහිතකර වින්දන විඳිමින් ඉදිරියට යන සත්‍යෙ අපට පේන. ඒ සතාගේ අයිතිවාසිකම ඉදිරියට යාමයි යන ගමන සීදණකින් යාම. එතකොට දැන් අපි සීදණ විඳින එක ඇත්තයි. නමුත් දැන් අප තුල තියෙනවා පීඩණය මිදෙන අදහස. ඒකයි මේ කවුරුත් මේ සම්බන්ධතාවය පවත්න්නේ පීඩණය මිදෙන අදහස. අර මේ පීඩණය මිදෙන අදහස එන්නේ මොකක් නිසාද? අර කිව්ව අර ප්‍රතිසන්දි වීම කර නොගැනීමට උවමනා කරන යම් දැනීමක් අවබෝධයක් වැටහීමක් ඉගෙනීමක් ලබාපු ඒකේ ප්‍රතිඵලයක් තමයි මේක පිළිබඳව අර ඕනකමක් බේරීමේ ඕනකමක් ඇති වෙනවා. දැන් අපි දැන් අදට තියෙන අදට තියෙන දේශනාවට බහිනවා. තවත් කියනවා මේ ඒ විදිහේ අධ්‍යාය සම්පූර්ණ වීමේදී මේ ආරම්භ කරපු හැටි another young. Do, do vatasata, පාප මිත්තා මිත්‍රතා. අනාදරියන් කියලා කිව්වේ හැම වෙලෙම නොසැලකිල්ල බලපාන. මෙන්න මේ දැන් එන්නේ අර මං කිව් වචනෙට. මොකද්ද? පටිසන්ධි කියන වචනේ. නොසැලකිල්ල සැලකිල්ල කියලා දෙකක්. නොසලකිල්ලේ කියන්නේ මොකක් ගැනවත් පිළිගැනීමක් නැතුව ඒ අවස්ථාවට ඉදිරිපත් වෙච්ච එකට තමාගේ ඉදිරිපත් වීමට තමාගේ හිත අවදි වෙන්නේ කොහොමද? ඒ අවදි වීමට අනුව ක්‍රියා කිරීම තමයි නොසැලකිල්ල කියන්නේ. මේ සැලකිල්ල කියන එක ගත්තොත් මෙතෙන්ද මොකක්ද ඒකේ ලක්ෂණය? තව සලකා බලනවා කියන්නේ ඒ පිළිබඳව යම් කිසි විමසිල්ලක් කිරීමයි මේ සලකා බලන්නේ. තව බොහෝ විට යම් යම් අය ආ හොඳයි ඒක ගැන මම සලකා බලන්නම් කියන්නේ ඒකේ දැනගත යුතු කරුණු ඒකල විස්තරයක් සොයලා යම් කිසි තීරණයක් ගන්න ගන්නා ඉඩ කඩක් තමයි සලකා බලන්නේ. සැලකිල්ලේ කියන එක තේරුම ඒකයි. ඒකද දැන් අපේ ජීවිතයක මේ වචනේ සම්බන්ධ කළොත් අපි අර අපේ ප්‍රතිසන්දිය අතීත කර්ම ඵලයේ එක්ක අද අපේ ක්‍රියාව සම්බන්ධ වෙන්න තීන මූලම හේතුව තමයි ඔය කියන්නේ නොසලකීම. ඒකට අපි බලමු දැන් ඔතන යහට යන්න ඉස්සෙල්ලා මේ ප්‍රතිසන්දි ගන්නෙ කොහොමද? ඒක අපිට දැනෙනවද? ඒකේ කුසල අකුසලයට විතරක්ද? කුසලයට නැද්ද? කියන මේ ප්‍රශ්න ගණනාව ওই වචනේ ඉදිරියේ තියෙන. ඒකේ කුසලයටත් තියෙනවා අකුසලයටත්. කුසලය උත්සාහවත් වෙන්න ඕනේ. නෑ අකුසලයට උත්සාහවත් වෙන්න ඕනේ. කුසලයට උත්සාහවත් වෙන්න. එතකොට යම් කිසි කෙනෙක් අකුසලයක් කරන්නේ ලෝභය, ද්වේෂය, මෝහය කියන මූල ධර්මයන් ආශ්‍රය කරගෙන. ලෝභය කියන්නේ කාමයේ එක්තරා ජීවන අවස්ථාවක්. හැබැයි ඒක යටින් තියෙනවා රාගය කියලා කාමයේ ක්‍රියාකාරී අවස්ථාව. ලෝභය කියන්නේ කාමයේ ක්‍රියාකාරී අවස්ථාවේ වැඩි වේගයක් ඇති සීමාව. ඒකට දැන් අපි పూర్ව අකුසලයක් කළා තියෙනවා නම් ඒ අකුසල ශක්තිය අපේ ළඟ කර්ම ඵලයේ වශයෙන් තැම්පත් වෙලා තියෙනවා නම් අපි අතීතයත් එක්ක ඒ නැවත සම්බන්ධ වෙන්නේ වෙනවා නම් ඒ වෙන්නේ කොහොමද? අකුසල කර්මයක් නම් සෙල්ලාම එනවා ඇති ලෝභය. ඒකෙන් තමයි මේ සංදිය ගලපන්නේ. ඒකට ඔබට කිව්වා සංයෝජන කියලා කියන්නේ ඔය දෙක සම්බන්ධ කරන නිසා ඒකට ලෝභ කියන සිත ආපු හැටියෙම ඒ ලෝභ ස්වરૂපය ලැබීමේ ඕනකම වැඩි වෙලා එයාට පවත්වන්න බෑ ඒක යනවා ද්වේෂය දක්වා. ඇයි ඒ? ඒක අර කාම ශක්තියේ ක්‍රියාකාරීත්වයේ ස්වභාවයක් තමයි අර අභි ඒකට වැඩක් වැඩි වැඩක් දුන්න හැටි ඒකේ තේජස නගින ඒක අර වැඩේ තියෙන ඒක පැවරෙන වැඩේ හැටියටයි ඒක වෙන්නේ ඒතකොට අපි බලමු රාගයේ වැඩෙත් ලෝභයේ ලෝභයේ වැඩෙත් තියෙන වෙනස මොකක්ද රාගය කියන්නේ යම් කිසි නිමිත්තක් දැක්ක හමුණා ඒ නිමිත්තේ තියෙන ભેදය හොඳ හෝ නරක විවරණය කළා ඉච්චා. ඒක ලබන අදහසක් හෝ එයින් යම් ආසාදයක් ලබන අදහස හෝ රාගය කියන ධර්ම ස්වરૂපයක එක්ක නැහැ. එතකොට ලෝභය ඒ නිමිත්ත. අමිත ඇති ඒකේ තමා විසින් තීරණය කරන හොඳ නොහොඳ ભેදයට අනුව හොඳ නම් ප්‍රියම් කරනම් ඒක තමා සතු කිරීමත් ඒ සතු කර ගැනීමෙන් තමා බලාපොරොත්තු වෙන ආස්වාදය ලැබීමත් කියන මේ දෙකට තමාගේ සිත වැටිලා අර ගත්ත තීරණ දෙක ගත්ත තීරණ සාර්ථක කිරීමට උද්‍යෝගිමත් ගතියක් සිතේ ඇති වෙනකොටම යනවා ද්වේෂය. නවත්තන්න බෑ ඒක මොකද වැඩි වැඩක් දුන්නා. අර එන්ජිම රේස් කළා වගේ. ක්‍රිස් ගාලා අගිනවා. එතකොට ඒ ස්වરૂපය තමයි අපි හැමෝම මුක්ති වෙන්නේ. ඒතකොට එතෙන්දි ඒ තත්ත්වෙට ගිය හැටියේ ද්වේෂය කියලා කියනවා. ඒකෙන් තමයි අපි දුක් විඳින්නේ. දැන් මොකද්ද මේ කලේ? පටිසන්ධියක් මෙතන වෙලා තියෙනවා. අර අතීතයේ ලෝභ කිරීමේ ශක්තිය, ද්වේෂ කිරීමේ ශක්තිය, මෝහයට දැමීමේ ශක්තිය ඔය තුන මෙතන නැවත පාවිච්චි කරනවා. පාවිච්චි කිරීම නිසා අර වගේ නෙමෙයි ඊට වඩා වැඩි වෙන්න පුළුවන් හේතු තියෙනවා පීඩා වැඩි. එතකොට දැන් අපි කලින් කිව්වා දවසක මෙහිදිම කිව්වා මේ අතීත කර්ම වලින් අපි දුක් විඳින්නේ වර්තමාන කර්මෙනි අපි දුක් ඒ මේ න්‍යායය පෙන්නේ. එතකොට අපි අර ওই ප්‍රතිසන්දිය නොගත්තොත් අකුසල ප්‍රතිසන්දිය නොගත්තොත් අකුසල ප්‍රතිසන්දිය කිව්වේ අතීතයේ දුක් විඳින ඉඳපු ශක්තිය එක්ක සම්බන්ධකම ගැනීමේ தත්වයට තමගේ සිටිවිලි යොමු කළොත් එසේ නම් ඒ කියන්නේ ලෝභයට තමාගේ සිතපත් කළොත් කවදාවත් ද්වේෂය ඉස්සර වෙන්නේ නැහැ හැම අවස්ථාවකම ලෝභය ඉස්සර වෙලාමයි ද්වේෂයටපත් වෙන්නේ එතකොට මේ උන්නු ගමන් කෙනෙකුට කේස් ගන්න පුළුවන් කේස් ගන්න. ඒතර කියන්න පුළුවන් එහෙමනම් අහවලා දැක්ක හැටිමට කේස් ගන්න. ඒකවල ඒ හේතුව ඒ බුද්ධලයා තමා විසින් ඔහුගෙන් බලාපොරොත්තු වෙන හැසිරීම් විලාසයක් හෝ වෙන මොකක් හෝ දෙන. ඒක ඔහුගෙන් තමාට ඉතු වෙන්නේ නැති නිසායි අර දැක්ක හැටිදී. එතකොට ඒකෙන් පෙන්වන්නේ ලෝභයක් මතමයි ද්වේෂයෙන්නේ ද්වේෂය තනි කර ඉන්නේ නැහැ. එතකොට මෙතන පෙන්නනවා බුදුහාමුදුරුවෝ ඉතින් හැම දේශනාවකම පෙන්නවා අපේක්ෂාව ගැන කතා කළා. මේ කිව්වය තත්ත්වයට සමාජ හිතපත් වීම. තුති යම් කිසි කෙනෙක් ඔය தත්ත්වයටපත් වෙනවා නම් එයාට මුල් වෙන්නේ මොකද්ද නොසැලකීම. එතකොට සැලකිල්ල තියෙනවා නම් ඒ සැලකිල්ල ආවේ කොහොමද? අන්න ඒකයි අර සුතමේ ඥානයේ තියෙන ප්‍රයෝජන. දැන් මේ අසා ගැනීමේ මේක තේරුම් ගැනීම, මේක වටහා ගැනීම, ඉගෙන ගැනීම පරමාර්ථය නැත්තම් මේ ලබන ප්‍රයෝජනි අන්නෝ. මොකද්ද? සැලකිල්ල යොමු කිරීමට බලපෑමක් පිටිගෙනවා. ඇයි මේකෙන් බේරෙන්න පුළුවන් යන වග. පුළුවන් කියන බව ආරංචි මාත්‍රයෙන් අහලා තියෙනවා. අපි මොකද මේ ප්‍රතිපත්ති නොරකින්නේ? එහෙම ආරංචියක් අපිට කනට වැටලා නැහැ ඒකයි. මේ කිසි කෙනෙක් නෑ දුක් විඳින්න කැමති කියලා. හැම එක්කෙනාම දුකින් දුකෙන් මිදෙන්න කැමති. එහෙම අවබෝධයක්. එහෙම පිළිගැනීමට කරුණ සහිත යමක් අපට අහන්න ලැබිලා තිබුණේ නැහැ. ඒක නිසා සලකන්න දෙයක් නැහැ. සලකලා මොනවද කරන්නේ? ඔය අපට දුකෙන් ඈත් දුක නැතුව ඉඳ සතුටුයි. ඉතින් අපි කොහොමද ඒක කරන්නේ? දන්නේ නැහැ. ඉතින් සැලකිල්ල ඇති තේරුම මොකක්ද? මොනවද සලකන්නේ? මේක පුළුවන්ද බැයිද කියලා සලකා ගන්න ඔහුට යම් ඉඩක් නැහැ. ඉතින් මේ ධර්මය සුත්තමේ ඥානය කියලා කිව්වේ මේව නිකන් අහලා බෑ. දැන් බුදුහාමුදුරුවෝ මෙහෙම කෙනෙක් පව් කිරීමෙන් අපාය යනවා, තින් කිරීමෙන් දිවිලෝක යනවා, භාවනා කරලා නිවන් දකින්නවා. මෙහෙම අහලා කිසිම වැඩක් නෑ. මේ ඕන කරන්නේ මොක හෝ වේවා දිව්‍ය ලෝකේ යනොයි කියන කොහොමද යන්නේ? ඒක අපි දිව්‍ය ලෝකේ යන්න අපි කරන වැඩවල ක්‍රම මොනවද? ඒකේ සටහන් මොනවද? ඒකේ එක්කාසු වෙන කොටස් මොනවද? මේව දැනගත්තොත් තමයි කෙනෙකුට පාවිච්චි කරන්න අර යම් කිසි කෙනෙක් කිව්වොත් ඔය කැස්සට අහවල් කතාය හොඳයි කියලා කතාය නම කිව්වට බෑ බොන්න. කතාය හදන කැලිටි කියන්නේ. මෙන්න මේ වර්ග දාන්න ඕනේ ඒක. ඒ ඒ වර්ග දාලා හදාපු කතායෙන් කැස්ස හොඳේ නේද? අපිට හම්බෙලා තියෙන බොහෝ විට හම්බෙන්නේ කතාය නම විතරයි. අර ඒකට දාන කොටස් වල නම් ඉතින් කසාය ගැන කී කී ඉන්නවා. ආවල් එකට ආවල් එක ආවල් කතාව හරිුණා. එච්චරයි. ඉන් එහා මොකුත් නැහැ. දැන් මේ ළඟදි කෙනෙක් මේ කතා කරන මේ පංච නීවරණ ඈ අන අප්‍රමාණ දේවල් බහා ගොඩක් කිව්වා. පංච නීවරණ සත්ත බොජ්ජංග මහා ලයිස්තුවා. මම අහගෙන ඉතින් ඒක පුණ්‍ය යන්න ගියාම. ඉතින් ඔන්න ඔහම අහලා වැඩක් නැහැ. අර විදිහට එකින් එකට මෙන්න මෙහෙමයි මේ කරන්නේ කියලා අහන කරුණු සහිතව විස්තර සහිතව ඒක මාගේ පාවිච්චියට ගන්න පුළුවන් විදිහට අහපු හැටි අන්න සෝත් සුත්තමේ ඥානය ගැන එක. දැන් මේ අහපු කොටස පේනවා මෙන්න මේ පැත්ත නරකයි මේ පැත්ත හොඳයි. ඥාන කිව්වේ ඔබට. ඇසීමෙන් එයා ලබලා තිනවා හොඳ නරක දෙක තෝරන හැටි. ඒකේ හොඳ නරක දෙක තෝරන දැනගත්තට පස්සේ යමෙකුට සැලකිල්ල දක්වන්න පුළුවන්. ඉතින් අපි මිනිස්සුන්ට කියනවා දොස් කියනවා යා ආගමික වැඩවල භක්තිමය ක්‍රියාවල දෙන්නේ නැහැ සිල් ගන්නේ නැහැ භාවනා කරන්නේ නැහැ මුකුත් නැහැ. යා ප්‍රතිපත්ති කරකි. කොහොම ප්‍රතිපත්ති මොනවද ප්‍රතිපත්ති කරන්නේ කියලා කරන්නේ කියලා යා ඇහුවොත් අ දෙන්න උත්තර නැහැ. මොනවද ප්‍රතිපත්ති කියන්නේ කියලා. අර අර විදිහේ පෙන්නපු හැටි එයාට ප්‍රතිපත්ති ගැන කතාවක් කියන්න ඕනේ නැහැ. එයා ගැන එයාගේ ජීවිතය තුලින් අවධානය යොමු වෙනවා, සැලකිල්ල අවදි වෙනවා, සැලකිල්ල අවදි වීම නිසා එයාට හිතෙනවා එයාගේ ක්‍රියාවලින් කොයි එකෙන් දුක් විඳීද, කොයි එකෙන් සැප ලැබෙයිද කියලා බලන්න කොහොමද මේ මම දුකක් නොවිඳ සැප දුක නොවිඳීමට ආවිෂින් කළ යුත්තේ මොකද්ද කියලා බලන්න ඔහුට උනන්දුවක් ඇති වෙනවා ඔහුගේ හිතේ. එහෙම නැති පුජ්‍යලයා නොසලකිල්ලෙන් වැඩ කරනකොට දුර්වචනේ දුර්වචන. දුර්වචනේ කියලා කියන්නේ මේ කතාවක ස්වරූපෙ නෙවෙයි ඔය පෙන්වන්නේ. දුර්වච භාවය කියලා කිව්වේ මිනිහාගේ හැම ක්‍රියාවකම තියෙනවා අප්‍රසන්න ස්වરૂප. අප්‍රසන්න ස්වરૂපී කිය ගඟ ගහනවා නෙවෙයි. ඒ බුද්ධිලගේ කතා විලාසය හොඳ නැහැ. හැසිරීම් විලාසය හොඳ නැහැ. ඔහු මොන වැඩේට ගියත් ඒකට ඉදිරිපත් වෙන ආකාරය හරි නැහැ. ඇයි? ඔක්කොම කලබල කරගෙන ඔක්කොම කලම්බගෙන එයත් කැළඹිලා යම් පැවතුම් ස්වરૂපයක් යමෙක් තුල තියෙනවා නම් ඔන්න ඕකට කියව දුර්වච කියලා. ඇයි එහෙම වෙන්නේ? ඒකටත් හේතුවක් තියෙනවා. මේ නොසැලකිලි කියන කිසි වගක් විභාගයක් සමාජයේ තමා ළඟ නැtei කිව්වහම මෙයා වගක් විභාගයක් කා පිළිබඳව ගත යුත්තේ එයා ගැන. එයා පිළිබඳව සැලකිල්ල පවත්න්නේ මේ ලෝකේ බාහිර පුද්ගලයෝ ගැන නෙවෙයි. එයා පිළිබඳව සැලකිල්ලක් නැති පුද්ගලයාට වචන පාලනයක් කරන්න බෑ වෙන්නේ නැහැ. ක්‍රියා පාලනයක් වෙන්නේ නැහැ. අනිත් හැසිරීම් කොයි එකක් පාලනයක් වෙන්නේ නැහැ. මේ පාලනය කියලා කතා කළේ මොකක්ද? පාලනය කියලා කතා කළේ යම් කිසි කෙනෙක් කතා අරිනකොට කතාවක. එයා දැනගන්න ඕන එයා මේ ශබ්ද කරන්නේ ලෝකිත බව. මේ ක්‍රියා සියල්ලම මේ ලෝක සම්බන්ධයේ ප්‍රතිඵලයක් බව එයා දැනගෙන ලෝකය නොකලබෙන්න එයා කරන්න දැනගන්න ඕන එයා පීඩා නොඉඳින්න නම්. එයා පීඩා නොඉඳින්න එක කරන අතරේ එයාගින් ලෝකෙට පීඩා උකුත් ලැබෙන්නේ නැහැ. අර විදිහේ දුර්වච භාවය කියන්නේ මොකද්ද? ලෝකෙන් ලෝකෙට එයා පීඩා කරනවා ලෝකෙන් එයා පීඩා කරනවා. අන්‍යෝන්‍ය සම්බන්ධයෙන් පීඩාවට එයා ඇතුල් වෙනවා. රිංගන. අන්න ඒකට කියනවා දුර්වච භාවය. ඒකට දුර්වච භාවය සංවිධාන වෙන්නේ මොකෙන්ද කිව්වොත් අර කිව් පරිසන්දි කතන්දරේ. මොකද්ද? ලෝභ ද්වේෂ මෝහ කියන තුන ඒකේ අසීමිත ප්‍රමාණය මේකෙන් ක්‍රියා කරන්න වෙච්චාම තමයි ඔය කියන දුර්වච භාවය ලැබෙන්නේ. ඒ පුද්ගලයා ඒ දුර්වච භාවයත් එක්ක එයාගේ ඒක සංවිධාන කිරීමට උපකාර වෙන්නේ මොකද්ද? පාප මිත්‍ර සේවනය. පාප මිත්‍ර සේවනය කිව්වහම මිනිස්සු නෙවෙයි. මිනිස්සු නෙවෙයි. අපි ඒකාන්තයෙන් මේක නිර්වුල් කරලා ගන්න ඕන පාප මිත්‍ර සේවනය කියලා කිව්වොත් අපි සේවනය කරන්නේ නැහැ මේ ලෝක ධාතුවේ කිසිම පුජ්‍යලෙ. අපි හැම වෙලෙම සේවනය කරන්නේ ධර්ම. සුද්ධ අපි කියමු ඉතාම හොඳ ගුණ සම්පන්න පුද්ගලෙක්. මෙයාට හඳුනන්න ලැබුණා. ඒතකොට එයාගේ ගුණ පිළිබඳව මෙයාගේ මෙයා මතකට ගත්ත මෙයා මෙයා මතකට ගත්තයි කියන්නේ එයා බොහොම හොඳයි රාරක් බොන්නේ නැහැ. නරක පැවතුන්නේ නැහැ. හොරකම් කරන්නේ නැහැ. බොහොම ගුණවන්තයි, සනන්තයි. මිනිහා සිල් සමාදන් වෙනවා. ආදී මේ ඔක්කොම ගුණාංග මෙයා අර පුජ්‍යලගේ දැක්ක. දැක්කට පස්සේ එනේ කොයිතරම් සුළු මිනිස්සේ මේ හොඳයි කිය මොකද? මේ මිනිහාගේ අර අංගලක් මේ මේ දවසුන් ස්වરૂප එයා ළඟ යා පාවිච්චි කරන ධර්ම ස්වરૂප ටිකයි මෙයා හොඳයි කියේ. පුජ්‍යලයා නේ. එතකොට එයා දැන් ඉතින් කතා කරගෙන ඉඳලා මින් දෙන්නසු හොඳව එයා මෙහා වුණා. ඒ පුජ්‍යලයා ගියා. මෙයා ඈත් වුණා. දැන් මෙයාගේ මතකේ තියෙන හොඳ මිනිහෙක් කියලා. බැරි වෙලා යා එතනින් එහාට යනකොට මොන හේතුවක් නිසා හෝ මෙයා නින්දිත ක්‍රියාවකට සම්බන්ධ වුණා නම් ඒ වෙලාවේ යා ඒ නින්දිත ක්‍රියාවත් එක්ක එයා නරක මිනිහෙක් කියලා එතන. නමුත් තාම යම් කිසි කෙනෙක් මේ වෙලාවේ මෙයාගෙන් මෙහෙම කොහොමද හවල් පුද්ගලයා? බුදුම පුද්ගලයේ රන් කඳක් කියලා. රන්කංග තමයි මේ වෙලාවේ පුජ්‍යලයා මහා නින්දිත වැඩක් කළා අර පොලිසියෙන් අල්ලන්නේ. ඒ පුජ්‍යලයාට න්යාමේ රන්කංග කියන බොහොම දෙයක්. ඒ මොකද්ද මේ කියන්නේ? තාම කියන්නේ මිනිහා අර ආශ්‍රය කරන වෙලාවේ ඒ පුජ්‍යලයාත් එක්ක ඇසුරු කිරීමේදී ඔහු පිළිමදව ගත්ත ධර්ම සටහනක් න්යාමේ කතා. ඔය ඔය කොමන් කියන්න ආවේ? ඉතින් කවදාක පුජ්‍යලික ආශ්‍රය. ඇසුරු කරන්න බෑ. සේවනය කරන්න බෑ පුජ්‍යලික. මොකද මේ පුජ්‍යලයා එයාගේ අයින් වෙනවා. එයාට සේවනය කරන්න පුළුවන් ඒ පුද්ගලයා ඇසුරින් හෝ වෙන එකක් ඇසුරින් හෝ තමා ළඟ තියෙන ධර්මය ඇසුරු කරනවා. හැම වෙලේම ධර්ම එනවා එකක් යන එකක් යන එකක් යන. ආ ධර්මයක් ආශ්‍රය නොකර ඉන්න පුළුවන් වෙලාවක් ඇත්ත. දැන් මෙතන පෙන්නනවා අර කියන දුර්වච භාවයත් නොසලකිල්ලත් මේ පාපී ඒ වෙලාවේ සේවනය කියලා කිව්වේ ඒවා ඇතුළු කිව්වේ. දැන් ඔන්න අපි ගන්නව අර ලෝභ අර පටිසන්ධි අකුසල පටිසන්ධිය කරන ධර්ම ගත්ත ඇති ලෝභ ද්වේෂ මෝහ යම් වෙලාවකදී ආශ්‍රය කරන්නේ පාප විච්ඡේදය. යම් වෙලාවකදී ලෝභ ද්වේෂ මෝහ ආශ්‍රය කරන්නේ ඒ වෙලාවේ ඒ පාප විච්ඡේදය. එතකොට දැන් අපිට ඔන්න අවස්ථාවක් එනවා බොහෝම සතුටුදායක අවස්ථාවක්. මොකක්ද? අතීතේ අපි මහා දරුණු භයානක පාප කර්ම කළා. දැන් ඔන්න ඒ පාප කර්මවල සම්බන්ධතාවය ගන්න හැටි මෙහෙමයි ඒක එන්නේ කියලා පෙන්වනවා. ඒතොර දැන් ඔතෙන්දම අපිට ගන්න පුළුවන් තවත් සාක්කියක් අර <clears throat> මනෝපුබ්බංගමා ධම්මා කියන ගාථාවේ තියෙනවා චක්කංග වහතෝපදං අකුසල විපාකයේ දෙන්නේ හරියට ගොනා ඇදගෙන යන කරත්තේ ගොනා පසුපස එන්න වගේ. හැබැයි ඒ කිව්වේ අකුසලී විතරයි. මේ ගොනා ඇදගෙන යන කරත්තේ කිව්වේ මොකක්ද? දැන් මේ පටිසන්ධි කතාවෙන් පෙන්නනවා හිතට අතීතයේ දුක් කම්කටොළු සම්බන්ධ කරන ලනු. අර තෝන් ලනු හරියි කරත්තේ බඳින ගොනා බඳින ලනුව මේ පෙන්නනවා මොකද්ද? ලෝභ ද්වේෂ මෝහ තමයි අතීත අකුසල අර අකුසල් පුරවල තියෙන කරත්තේ. මේ සිත නැමැති ගුණාව ඒ කරත්තේට සම්බන්ධ කරන්නේ මේ ලෝභ දෝෂ මෝහකින් ලනුවේ. ඒත් ඊ ලනුව මේ කර සතාගේ මේ කරට නොදැම්මොත් අර බර කරච්චම අදින්න ඕනේ නැහැ. ඒ වගේ අපි අතීත කර්ම කළා තිබුණට අපේ සිතේ ඒ අවස්ථාවලදී ලෝභ දෝෂ මෝහ නොයන තැනට වග බලා ගත්තොත් මේ සිත ඒවත් එක්ක සම්බන්ධ වෙන්නේ නැහැ. සිත තනි වෙනවා. කරත්තේ මඟ නැවතිනවා. අර ගොනාට අර බර එන්නේ නැහැ. කරත්තේ බර වෙහෙලන්නේ. ළමයි මේ ගැට ගැහෙන්නේ නැති නිසා. ගැට ගැහෙන්නේ මේ ලෝභ දෝෂ. එතකොට මෙතන පාප මිත්‍ර සම්බන්ධතාවය කියන එකෙන් පෙන්වුවේ යම් කිසි කෙනෙක් ලෝභ ද්වේෂ මෝහ කියන අය ඒ මානසික ධර්ම තුන සිතට නොගෙන මෙලෝදි වෙන පාඩු කර මේ යම් යම් දේවල් ඒ සියලු සිද්ධීන් එක්ක ලෝභ දෝෂ මෝහ නොගෙන යමෙක් හිටියොත් කර්ම විපාකයක් පටන් කිසිම ලෙසකින් බෑ. එදායින් සාක්ෂිය අනුව බුදුහාමුදුරන්ගේ දේශ සාක්ෂිය අනුව මේ පෙන්වන්නේ අපි. ඉතින් දැන් අපිට අර වචනේ බොහොම උපකාර වුණාට පරිසම්දනය කියන වචනේ ඕකෙන් පෙන්වන්නේ මොකද්ද? අපේ සිංහලයෝ අර ධර්මයේ ගෙනාව කොහොම කොහොම හරි ශබ්දය වෙනස් කරලා හරිලා කරලා හරි හොයන කෙනෙකුට හොයාගන්නවත් අර පටිසන්ධනය කියලා කතාව ගෙනාපු නිසායි පටිසන්ධියක් අද කතා කරන්නේ. එහෙම අපේ ජාතිය මේ වටිනා ධර්ම ඉස්සරහට ගෙනා. මොන මොන හරි කියෝ කියෝ. දැන් ඔය ඉස්සර පොත් කවි පොත් වගේ අත්දැකීම් ඉස්සර බොහෝ ප්‍රසිද්ධයි. ඒ වෑ තියෙන කතා දැක්කහම දැන් ඉන්න කෙනෙක් ඇහුවොත් අදටම hina වෙයි. ඒ තරම් නමුත් ඒවැ අත්සේ තිනවා සම්පූර්ණ බුදුබණ. එහෙම කෑ ගැහුවේ තෝරන් තේරුම් ගන්න එක්කෙනාට ඒක අත්සෙන් රිංගලා අර බුදුබණ තේරුම් ගන්න. ඒතකොට දැන් මේකෙන් පේනවා අපේ ජීවිතේ දුකින් මුදා ගැනීමට අපේ ළඟ සම්පූර්ණ හිමිකාරකම අඩුවක් නෙකි. බුදුහාමුදුරුවෝ කොච්චර අවස්ථාව කොච්චර සූත්‍රවල මේ පාප විතර සේවනය ගැන කතා කළාද? ඒ දෙන්න දෙන්න ගැලපෙන විදිහට. ඒකට දැන් අපිට හොඳටම පැහැදිලි මේ තයෝ ධම්ම සූත්‍රයෙන් අපිට සම්පූර්ණ නිදහස තමා සතුයි. තමා සැලකිලිමත් වුණොත් සැලකිලිමත් වෙන්න ඕනේ මොකද්ද? පාප ධර්මයක සිත මිශ්‍ර නොකර ඉන්න. ඔය කියන ඉක්මනට කරන්න පුළුවන් කියලා කෙනෙක් එහන්න පුළුවන්. බැරි වෙන්න පුළුවන්. නමුත් කරන්න පටන් අරගෙන කරගෙන යනකොට ඒ පුරුද්දට අනුව කවදා හරි යාට ඒ ක්‍රියාවේ සමර්ථයේ දක්ෂයේ ප්‍රයෝජන ලබන්නේ වෙන්න පුළුවන්. ඒක හුරුවෙන් වෙන වැඩක්. දැන් අපි පව් කරන්නේ කොහොමද කිව්වොත් ඒත් හුරුවෙන් වෙන වැඩක්. මුල් අවස්ථාවේදී අපි මේ තරම් දරුණු පව් කරපු අය නෙමෙයි මුල් අවස්ථාවේදී කිව්වේ සත්‍යාගේ මුල් අවස්ථාව. ථාවර සතෙක්. ඒ සතාගේ වැඩ කරන්නේ රාගය විතරයි. ඒ රාගය වැඩ කළ වැඩ කළ වැඩ කළ දියුණු වෙච්ච ශක්තිය ප්‍රතිඵලයක් වශයෙන් ලෝභ කරන මට්ටමට ආවා. ඒ ලෝභ ග්‍රීව නිසා නිසය ආවා. ඔහොම ඔහොම අපි නිදුණවත්ව අනාත්මවාදී අනාත්ම ස්වરૂපෙන් වාදී නෙමෙයි ස්වરૂපෙන් අපි මෙතෙක් දුර ඇවිල්ලා තියෙනවා. සෑහෙන දුක් විඳපු පිරිසක් තමයි අපි. මිනිස්සු වශයෙන් කොච්චර දුක් අපි විඳද කියලා අපිට ගණන් කියන්න බෑ. අසංකේය ගණන්. සංඛ්‍යාවක්. ආත්මවල විඳපු දුක්. ඒවා විඳලයි මෙතෙන් ආවේ. එතකොට මේ මිනිස් භවයේ ගැන බුදුහාමුදුරු පුදුම වර්ණාවක් කරනවා. ඇයි ඒ වර්ණාව කරන්නේ? මිනිස් භවයට ආවේ සෑහෙන දුක් විඳලයි. බොහොම දුර්ල අමාරුවෙන් ලබා ගන්න ලබා ගන්න කිව්වේ ලැබෙන දුර්ලභ කියන්නේ බොහොම අමාරුවෙන් ලැබෙන අයිතිවාසිකමක් මේ මිනිස්කම. ඉතින් දැන් මිනිස්කමේ කුරුටු ගදා ඉඳලා ආයි පාරක් සත්තු වෙනවාද වෙන්න පුළුවන්. ඒ මොකද අර මානසික ධර්ම අර පැත්තට බර වෙන්න තිබුණොත් ආයි පාරක් එහාට තල්ලු වෙන්න පුළුවන්. ගිහිල්ලා ඉතින් ආයි මිනිහෙක් වෙන්න පුළුවන්. ඔහොම කැලම්බෙන්න ඉන්න නොදී දැන් මෙහෙම බුද්ධෝත්පාද කාලේ කියන්නේ මෙහෙම බුද්ධෝත්පාද කාලේ කියන්නේ කොයි කාලේ හරි නියම ධර්මය පාවිච්චි කිරීමට තරම් සූසු දැනීමක් ලබන්න පුළුවන් කලක ඒක ලැබුවාන් පස්සේ යා මහා පුදුම ජයග්‍රහයි පුජ්‍යලෙක්. එයාට හොඳට එයාගේ සටන කරන්න හොඳට ආයුධ ලැබිලා තියෙනවා. ඒ සටන කරන්නේ නැත්නම් ඒ ආයුධ ලැබෙන්නේ එයා කවදාකත් එවැනි ආයුධ ලැබීමට එන්නේ නැහැ. සටන කරන්න බැරි බුද්ධිලෙක් නම් දැන් මං කියන්නේ දැන් දුර්වල ශරීරයක් ඇති කැහිකාරයෙක් කවදාකත් ඔය තෑගි ලබන මේ මොකකට හෝ සෙල්ලමකට හෝ මොකට යන්නේ නැහැ. එයා දන්නවා එයාට දුව ගන්න පන්නේ නැහැ. ඒක නිසා ඈතකට වෙලා ඉන්නේ. ඇයි ඔය තමුන් කියන්නේ නැද්ද අර බලනවා කුණු මහපි. අපි ගිල වැඩක් නැහැ කියලා කිව්වා. අන්න ඒ වගේ තමයි මෙවැනි විස්තරයකට කන් දෙන්න යමෙක් එනවා නම් ඒ පුළුවන් කාර්යයක්. බැරි අය. ඇද්දගෙන ආවත් දෙල්ලට ලනු දාලා කොහොම හරි තොණ්ඩුව කඩාගෙන යන්නේ. එහෙම වැඩක් නෑ. එයාම දන්නවා බෑ මට කරන්න. ඉතින් මොකටද දැන් ලැබගෙන ඉඳලා කි වැඩේ? යමෙක් ඇවිල්ලා කම් දීගෙන හිටියනම් එයාට කරන්න පුළුවන්. ඒකමයි බුදුහාමුදුරුවෝ තීරණය කළේ යම් යම් පුද්ගලයෝ ගැන. අර උපාසක මහත්තයෙක් ආවා මේ හරක් හොයන්න ගිහිල්ලා. එයා හරක් හොයන්න ගිහිල්ලා එයාගේ කලේ වැදිලා හරක් හරක් හොයාගෙන ගෙදර ගිහිල්ලා බත් ටිකක් කාලා එනවා බුදුහාමුදුරුවෝ බණ අහනවාද කියන එක මිනිහා කල්පනා කර කර එනවා. මිනිහාගේ හිත දුවනවා බණහන්න ඕන කියලා. තා වයසක බ්‍රාහ්මණය බ්‍රාහ්මණ බම්මු. මම බුදුහාමුදුරුවෝ බලා ඉන්නවා මේ පුද්ගලයා. නාන්ති ඔක්කොම දානේ වළඳලා අනුමෝදනාව නොකර ඉන්නවා මේ පුද්ගලයාද? ඇයි මේ හිටි? උන්වහන්සේ දන්නවා අර ඕන කම එක්ක බලපාන්නේ පුළුවන් කම. මේ මිනිහා මෙතන ඇවිල්ලා බඩ ගින්න යන්තම් නිවාගෙන බණ හැවොත් තෝරම් වෙනවා. අයි කිසි කෙනෙකුට ඒක නෑ. මාර්ගඵලම. ඒක නිසා බුදුහාමුදුරුවෝ ඒ මිනිසයන් එන්නේ ඉස්සෙල්ලා දේශනා කළානවා බණ. බුදුහාමුදුරුවෝ බුද්ධ ජීවිතයේ ලොකු මරිකම. ඒක එවැන්න නිසයි බුදුහාමුදුරුවෝ එහෙම ඒ තැන්වලට යන්නේ. බුදුහාමුදුරුවෝ වැඩි හිටියා ඒ මිනිස්සයා ආවා එයා තීරණය කළා නෑ. පස්සේ ගිහින් කනවා. කලන්ති හැදුනක් නමක් නෑ බනහල කියලා තීරණය කළා. ඉතින් එයා ආපුවාම අර දායක අත්තන් විතර න්යාට කැම්ප් එකක් දෙන්න බඩ කින්නේ මිනිස්සු ඉන්නේ කියලා. ඉතින් මිනිහා කැම්ප් එකට ආවා. ඊට පස්සේ ධර්ම දේශනාව පටන් එච්චර බුදුහාමුදුරුව අර වයසක බ්‍රාහ්මණයෙක්ගේ සැලකුවේ මොකද? එයාගේ වාසකකමයි දුර්වලකමයි වෙන අංකම ඔක්කොම වැටක දේවා. අසරේදී හම්බ වෙන වැදගත් පුද්ගලයෙක් හම්බුණා කියන එකයි බුදුහාමුදුරුවෝ. මේ වැඩක් කරන්න යම කියන්න සුදුසු පුද්ගලයෙක් හම්බුණා. එයාට නොකිය යන්න. අන්න ඒකයි බුදුහාමුදුරුවෝ කියන්නේ. ඒකට අන්න ඒ වගේ දැන් මේ මේ මේ කාරණේට යොමු වෙන සෑම දිනකටම අයිතිවාසිකමක් තියෙන බව පේන පෙන්නනවා. ඒ යොමු වීමෙන්ම කරන්න පුළුවන් කමයි අයිතිවාසිකම. අන්නේ කරන්න පුළුවන්කමේ අයිතිවාසිකම ආශ්‍රය කරන ප්‍රයෝජනෙට ගන්නව ගන්නකොට ඔහුට සතුයි ඔහු සතුයි අර පාප මිත්‍ර සේවනයේ එක්ක සම්බන්ධතාවය සම්බන්ධතාවය කඩා දැමීම කපා දැමීම ඔහු සතුයි. නමුත් ඒක කරන්න පුළුවන් දෙයිද කියලා තවත් කරුණකින් බුදුහාමුදුරුවෝ පෙන්වනවා අහිරිකං අනුත්ප්පම් පමාදං කියලා තව තුනක්. ඉතරයි දැන් ඒ ඔක තමයි සම්පූර්ණ ඒ සූත්‍රයේ අවසාන. අහිරිකං අනුත්ප්පම් පමාදං. යම් ඒ කියන්නේ මෙන්න මේකයි ওই ඒ වචන වලින් පෙන්නන. මොකද්ද? යම් කිසි කෙනෙකුට ඒ කියන පාප මිත්‍ර සේවනය නවත්තලා අර කියන නොසැලකිල්ලයි. ඒ කියන්නේ දුර්වච භාවයයි. නවත්ත ගන්න, එයින් ලැබෙන්නා වූ අහිතකර අයිතිවාසිකම් නවත්ත ගන්න අර කිව් පාප මිත්‍ර සේවනයෙන් අයින් වීම. අනිත් වචනෙන් කියනවා අනික් අතීතයේ කරපු පව් වලට සම්බන්ධ නොවීමේ ප්‍රතිසන්දිය නොගැනීම. යම් කිසි කෙනෙකුට බැරි බව පේනවා. උන්වහන්සේ පෙන්වන්න මෙන්න මේ ලකුණු තුන යාගාව පහළ වෙනවා. එයාට බෑ. කවු මොනවද? අහිරික. අකුසලයක් පවක් කිරීමේ අවස්ථාව ආපුවාම එයාට ඒ ගැන කිසිම ගණනක් නැතුව ඉදිරිපත් වෙන්න පුළුවන් නම් ඒ පාප කර්මය කරපුවාම ලැබෙන විපාකයේ පිළිබඳව බයක් නැත්තම් පාපයක් කරන්න ඉදිරිපත් වූ හැටියේ යා ඒකට ක්ෂණිකව ඉදිරිපත් වෙලා කරන ඒවා කියලා කළා අවසන් වෙනවනේ. ඒකට මම හොඳට මතක් වෙන සාක්ෂියක් මතකයි. මේ මහ මම බුදුන කෙනෙක් තවත් කෙනෙක් එක්ක කතා කර කර ඉන්නවා මාත් පැත්තකින් ඉන්නවා. ඒ දෙන්න කතා කර කර ඉන්න ගමන් මම දැක්ක ඈතින් කරපොත් එක්ක යනවා. අර කතා කර කර හිටපු ගමන් අර දෙන්නම් එක්කෙනේ පැන්න ගමන් කරපුත්ත පෑන්න. අර පෑගිලා ඒ පොළොවේ එම් පිටි විනාශ වෙනවා. දැන් ඒකගේ ඉස්ම විශ්ිනවනේ. මේක ඉස්ම වලට මයි දිහා මෙයා බැලුවා. මයි මුන් දිහා බලුවා මම හත බලාගත්තා. ඒ කියන්නේ ආතම අවසානයේ මම හිතනවා අර අපි ඉදිරියේ කරපු එකට ලැජ්ජා හිතෙන්නේ ඒක වෙන්නේ බැලුවා. නමුත් මේ පෙන්නේ අර කරපොත් එක මොකද්ද? අර සතා. දී ඒ එයාට අයිති භූමිය. එයාගේ ඒ ස්ථානය. ඒ භූමියේ යාම රුසන් නැති දෙයක් වුණා. එනි මුකුත් නෙමෙයි පොත් අස්තරින්ගනවා. කරපොත්ත මොනවද කරන්නේ? ඕන්නම් ඒ අස්තරින්ගනවා ඕන්නම් කටේ වහයි අර එමේ ඉච්චරයි. නමුත් ඒක මතක් වෙච්ච හැටි මම මරන්න ඕන කිව්ව එක පැන්න ගමන් මැරිලා. අන්න ඒකටයි එයා ඒ කාරණේට අප්‍රමාදයි. ප්‍රමාදයක් නැහැ. ඔන්න ඔය ලකුණු තුනේ යම් කෙනෙකුගේ එනවා නම් එයා තාම බොහොම පහත් තැනක ඉන්න බව තමා ගැන තමා ගැන අටක කියන්න නරකයි. තමා ඉන්න තැන තමා ගැන ගන්න ඕනේ. මට තාම තිරිසන් සීමාවෙ නෙමෙයි මම ඉන්නේ. මම හොඳට ඉන්නවා ෂෝක් ගඳලා ඉතින් මහා ලොකු වාහන පාවිච්චි ගන්න ගිනිත් යනවා ඒ ඔක්කොම කරනවා ඉන්නේ මම තිරසංග සීමාව කියන බව දැනගන්න යාට පුළුවන් එතකොට ඒක දැනගත්ත හැටි යා පයින්නවා මේ පැත්තට යා උනන්දු වෙනවා ඒ යම් කිසි කෙනෙකුට කිරියාව කිරිය කිව්වේ මේ පාපය මේ විදිහේ ක්‍රියාවල් නම් මට කරන්න බෑ මරණක් මගේ ජීවිතේ කරන්න ඕනේ කළොත් වෙනේවා මේවයි කියලා බය උපදිනවා නම් එයා අර අර පවට අර විදිහේ දක්වන උනන්දුව සම්පූර්ණයෙන් බයින. නවතින. නැවතිච්චා ඊළඟට එයාට එන්නේ අර කිව්ව පරිසන්දි වීම නවත්තන්න එයාට කල්යාණ මිත්‍ර සේවනයේට යබයි. ඔන්න ඕකයි තමන්ගේ ජීවිතය වෙත ක්‍රියාත්මක වීමේදී හොඳද නරකද කියලා තීරණය කරන්න පුළුවන්. නැත්තම් නිගමනයක් දෙන්න පුළුවන් එකම ක්‍රමය තම තමන්ටයි පුළුවන්. ඒ නිගමනය දෙන ලකුණු මෙන්න මේ ක්‍රමවලට හොයාගන්න පුළුවන්. ඒකට අපි හිතා ගන්න අරක අපි නරක වෙන්න මිනිස්සු ආශ්‍රයෙන් කියලා ධර්මාශ්‍රේණියක් නෙවෙයි. කියන එකටයි පාපමිත්‍ර කියන්නේ. ඒකෝට දැන් පවිත්‍ර මිත්‍රාංගයෙන් අයින් වෙන්නේ කියලා මේ මිනිස්සු අත් කිරීමේ හැඟීමක් තමයි අපිට කලක් තිස්සේ අපි පපුව වලට ඔළුව වලට දාලා තියෙන්නේ. ඒ එහෙම පවිත්‍ර මිතුරේ අත් කෙරුවාට පස්සේ හොඳ සම්‍යක් දෘෂ්ටික පුද්ගලයෝ හොයන්න කොහෙ බැලුවත් නෑ. අන්තිමට මිනිහා මිනිහා තනි වෙලා ඒ ඔක්කොම මුලා කතාවල් ඒක නිසා ධර්ම ආශ්‍රය විතරයි කල්යාණ හෝ පාප කියන පැත්තට ගන්න පුළුවන් යම් කිසි කෙනෙක් කල්යාණ ධර්ම කියන තමාට අනත්යක් නොවන ධර්ම. ලබන බලාපොරොත්තු අයින් කරනවා විරුද්ධත්වය නවත්තනවා තමා හැම වෙලේම ඒ දෙක එසේ කළ යුතු දෙයක් හැටියට තීරණය කරනවා ඒකට කියන අමෝහය කියලා ඔය තුන පාවිච්චි කරනකොට වෙන්නේ මොකක්ද? අර කිව් මෙතෙක් කල් අපි අර පයෝධම්ම සූත්‍රයෙන් පෙන්වුවේ සත්‍ය දුක උඩ ජීවත් වෙන රඳවන්නේ මොකෙන්ද කියන එක. මෙතන ඉඳලා ඕව සකස් කරගෙන ඉස්සරහට තල්ලු වෙනකොට වෙන්නේ මොකද්ද? අර මුලින්ම අපි කිව්වා රාගයයි ද්වේෂයයි මෝහයයි තමයි මේ ජීවිතේ පවත්න්නේ. ජීවිතේ මේ දුකේ පවත්න්නේ රාගය, ද්වේෂය, මෝහය. ඒ රාගය කිව්වේ සෞම්‍ය මට්ටමක්. නමුත් මේ දුර්ගුණ ස්වરૂපය ලෝභය අයින් කරගෙන යනකොට අර කියන ද්වේෂය නවත්තගෙන යනකොට මෝහයෙන් පාලනය වෙන අමෝහයෙන් පාලනය වෙනකොට අර රාග දෝෂ මෝහ කියලා මේ දුකී ජීවිතය රඳවන යම් පුළුවන්කාරකමක් තියෙනවා නම් ඒක යාට ඉදාට පේනවා මේ ලෝභය විතරක් නෙවෙයි රාගයත් හොඳ නෑ. රාගයෙන් කරන්නේ සසරේ නවත්තනවා. ලෝභයෙන් කරන්නේ සසරේ දුක් ගැන. එතකොට ලෝභයෙන් සසරේ දුක් වීමයි සසරේ නැවැත්වීමයි සිද්ධ කරනවා. රාගයෙන් සසරේ ගමන් කරවීම සිද්ධ කරනවා. ඒ වුණත් රාගෙත් තියෙනවා දුක් දෙන ශක්තිය මොනවාද? ජරාවටපත් වෙනවා, මරණයටපත් වෙනවා, ශෝක පද්‍ය මේ ඔක්කොම තියෙනවා ඒකත්. ඒක නිසා මෙයා මෙතනින් පටන් ගත්ත පුජ්‍යලයා ඒකත් එපා කියලා හිතන් ඒකත් නවත්තපු දාට. අර කිව්ව ජාති ජරා මරණ ඔක්කොංගෙම බේදිලා සීලු කෙල් සුන්නසා අමා මහ නිවන් බලන්න. දැන් මේ එක සූත්‍රයක් සයෝ ධම්ම සූත්‍රය. මේක තියෙනවා හැම එක පාර. ඉතින් දැන් හැමදාම අපි පාර තමයි කියන්නේ. ඉතින් හැබැයි එකකින් දැනගන්න පාර මදිද කියලා හිතනවා. නෑ. මේකෙන් දැනගත්ත පාරට තව සංශෝධනයක් එනවා තවත් එනවා. කොහොම හැම එකක්ම පෑදෙන එකයි වෙන්නේ. ඒක නිසා ඔන්න අදට සුවිත දේශනාව අවසානයි මේ සූත්‍රයේ අවසානයි. දැන් ඉතින් යමක් අහන්න දෙනවා නම් අහන්න පුළුවන්. मजा में कम मजा में कम था රාගයේ දෝෂේ නොදන්න නිසා රාගය පාවිච්චි කරනවා. ලෝභයේ වරද නොදන්න නිසා ලෝභය පාවිච්චි කරනවා. නොදන්න කම වෙන්නේ ඒකේ වරද නොපෙනෙන කම. ඉතින් නොදන්න කම කියන්නේ ඒකයි නොපෙනෙන කම. ඉතින් නොදන්න කම තමයි. බයි ඉතර වෙන්නේ ප්‍රශ්න ඒ කිව්වේ සකුපාල හාමුදුරන්ගේ ඇස් දෙක අන්ධ වීම ඒක මේව කරගන්න බැරි වුණේ මොකද කියලායි ඔය අහන්නේ. ඒ කියන්නේ ඒ චක්කපාල හාමුදුරුවෝ අතීත කර්මයේ විපාක ලැබෙන විදිහට හැසිරුණේ. මහා මුරණ්ඩුයි. විද මහත්තයා කිව්වා බේත් දාන්නේ කියලා. නෑ නෑ මම බේත් දානවා මේ හිතගෙන ඕනනම් දාන්න. මේ මුරණ්ඩුකම තමයි යාගේ ද්වේෂය. ඉතින් කොහොම කාලේ ගත කළා. නමුත් අන්තිමේදී ඒවෑම් පීඩා විඳලා ඇස් පුපුර ඇරෝ ගනමින් ඉන්න අවස්ථාවේදී අන්නේ අවස්ථාවේ තමයි එයාට ඒකේ වරද වැටහුනේ. ඒ වෙලාවේදී ආගේ අර තිවිච්ච නුහුගුණ මේ අගුණ ගති ඔක්කොම අයින් වුණා. ඒක වෙනකොට ඇස් එක පොට්ට. ඇස් එක පොට්ට වීමත් එක්කමයි අර පොඩි පල්ල පැනගත්තා. ඉස්සෙල්ලා ඒකට මහා මුරන්දු හැසිරීමක් සක්කුපාල හාමුදුරන් තිබුණේ. මොකද්ද මුරන්දු හැසිරීම කියන්නේ? අනිත් ඔක්කොම කිව්ව අපි සාමාන්‍ය බුදුහාමුදුරු අපට. මේක කරන හැටි කියලා දුන්නා. අපි ඉතින් කරමු ඉමීට මේ අම්පේට යන්න අරකයි. මෙයා අම්පේට ගියේ නොයවසුම් පුජ්‍යලයා. එදා අර අකුසල කර්ම කළෙත් නොයවසුම් කමින්. මොකද්ද? අර අම්මන්ඩිගේ ඇස්පොට් එකලේ එයා කරපු දේ උහුලා ගන්න බැරි වුණා. නොයුසුම්කම. අදත් රහත් දෙන්න නොයුසුම්කම ආවා. අන්න පටිසන්ධිය කියන්නේ ඕක. මෙතනත් නොයුසුම්කම ඇවිල්ලා බුදුහාමුදුරුවෝ අපිට මේ කර්මස්ථාන දුන්නා. ඕක නිදාගෙන කරන්න බෑ. රෑ නිදි මරමි. දිවාරය දෙකේ නොනවත්තමන් කරනවා කියන්නේ. જ્યારે නොයුසුම් කම නිසා නේ ඒක උනේ. ඉදි මරලානේ එස්පොට් උනේ. ඕකයි චක්කපාල හම්බුනේ. හොඳයි දැන් මේ පින්නක් පිරිස දැන් මේ විදිහේ ධර්ම අහන්නේ ජීවිතය යහමඟට පෙරලාගෙන වටිනා ජීවිත රටාවක් පාවිච්චි කිරීම අදහසින් එයින් ඒ ජීවිත වලට ලෝකෙට ලැබෙන යහපත් කලකාගෙන කප් වෙන්නා වූ ලෝකපාලක ශාසන පාලක මේ ස්ථානයකට අන්‍ය ස්ථානවලට අප අපැසුරු කරන්නා වූ ස්ථානවලට අධිජීවී සියලුම දිව්‍ය රාජ සමූහයා මේ පින් අනුමෝදන් නිස්සාරින් ප්‍රතිවන්නා වූ දිව්‍ය රාජ සමූහයාගේ ආශිර්වාදයේ මේ සමතම ලැබීමෙන් ඒ ගතිතුනිය ප්‍රයෝජනෙ මේ ධර්ම වලින් ගැනීම දියේ සහායක් කළ හැකි උපකාරයක් කරත්තා ඒ දිව්‍ය රාජ සමූහයාටත් තම තමන් නමින් මෙසීමේ පරිලෝකයේ මෞපියාදී ඥාති වර්ගයාටත් බොහෝ පින් මිතුන්වත් ලෝසතුන්වත් මේ හැමතෙමත් මේ ශක්තිය කාන්තෙන් සියලු දුක් නිවාලන්නා වූ निर्वाण धर्मवबोधे हेतुवा इति කරගෙන එත්තාවතා ධම්මේ කියන දාසම කියන්නේ. ආකාශට්ටාජිනා ඥාතීන් වින්දෙන් ඉදම්මේ සමටම නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. අභිවාදන සීලිස නිච්ඡං වද්ධා පචායනෝ සත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛම් බලං ආයුරාෝග්‍ය සම්පත්‍ති සග්ග සම්පත්‍ති මේවච අතෝ නිබ්බාන සම්පත්‍ති විනාසේ සමිද්දතු